තමන්ගේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කරුණු ටිකක් ශ්‍රවණය කරන අදහසින් ධර්මයේ ශ්‍රවණය කරද්දී කරුණු පහ තියෙන්නට ඕන. පළවෙනි එක තමයි ධර්මයේ ඇසීමේ ආසාවක් තියෙන. ඒක විස්තර කරන සුසුසති අප්‍රමාණ ආසාවකින් බණහන්න කියලා. දෙවැනි එක තමයි කන් යොමු කරගෙන දේශනාව පැයක් නම් පැය ඉවර වෙනකම් අවධානය තියෙනවා. දේශනාව කෙරෙහිම අවධානය යොමු කරන්න ඕනේ. සෝතං ඕදාති කියන. තුන්වෙනි කාරණේ තමයි මේ කරුණු මම තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් හිතේ තියෙනවා. අඥා චිත්තං උපට්ඨපේති හතරවෙනි එක අදාළ කර්ම මතක තියෙනවා. තමන් ග්‍රහණය කරගන්න තමන්ගේ ජීවිතයට ගලප ගන්න දක්ෂ වෙන්න ඕනේ. අත්තං ගන්නාති කියලා. ඊළඟ වැදගත්ම දේ ධර්මයේ ශ්‍රවණය කරද්දී බාහිර දේවල් ඔස්සේ හිත යොමු කරන්න එපා. කනත්තම් රිංචති අනවශ්‍ය දේවල් සියල්ල හිතින් බැහැර කරන්න ඕනේ. ඔය ටික මතක තියාගෙන අපි බලමු අපේ ජීවිතයට වැදගත් කරුණු ටිකක් අපි කතා කරමු. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයේ ඉන්න පුද්ගලයෝ තුන් දෙනෙක් බෙදෙනවා. සමහර කණ්ඩායමක් ඉන්නවා ඇස් දෙකම අන්ධයි. තවත් අය ඉන්නවා ඇස් දෙකෙන් එකක් අන්ධයි එකයි පේන්නේ. තව කොටසක් ඉන්නවා ඇස් දෙකම හොඳට පේනවා. හැබැයි මේ කියන්නේ අපි ওই කියන නිකන් උපතින් ආපු අන්ධකමක් හෝ ඇහි තියෙන වෙන ලෙඩක් නෙමෙයි. මේක හිතේ ලෙඩක්. බුදුරජාණන් වහන්සේ කොහොමද කෙනෙක් ඇස් දෙකම අන්ධ එක ඇහක් තියෙනවා මෙලව ඇහ. අනික පරලොව ඇහ. ඇස් දෙකම අන්ධ වුණාට පස්සේ මෙලව ගැන හිතන්නේත් නැහැ. ඒ කෙනාට සාධාරණ ධාර්මිෂ්ඨව යමක් උපය ගන්න උවමනාවකුත් නැහැ. හොරමර වංචාවල ඉදෙනවා. දුස්සීල ජීවිත ගත කරනවා. මෙලව සතුටින් ඉන්න උත්සාහ කරන්නේත් නැහැ. මෙලව කිසිම සැනසීමක් නැහැ. හොරකමින්, වංචාවෙන්, බොරුවෙන්, බේබදුකමින්, දුස්සීලකමින් ජීවත් වෙන. නොයේ ප්‍රශ්න පීඩාව. තුන මෙලව දිනුවකුත් නැහැ. හම්බ කරන දේ ඉතුරු කරන්නෙත් නැහැ ඒක සූදුවට සල්ලාලකමට බීබදුකමට විනාශ වෙනවා. එතකොට මෙලව ආර්ථික දියුණුවක් නැහැ. හරියට කාලා ඇඳලා ඉන්න පුළුවන්කමකුත් නැහැ. ඔන්න මෙලව ඇත් විනාශ වෙලා. පරලොව ගැන කොහොමවත් හිතන්නේ මැරුණට පස්සේ ඕන එකෙක් වෙච්ච දේ. උඹලට වැඩක් නැහැ. එහෙම න්‍යාය නැද්ද? මමයි අපාය යන කාටවත් වැඩක් නැහැ. එහෙම කියන අය ඉන්න ඕන තරම්. කවුරු හරි කිව්වොත් එහෙම අපායයි යුව කරන්න එපා බව ආඹලනේ පාඩුව ඊට පල්ල මමයි අපාය යන්නේ. ඒකට ඒ වගේ පළලව ගැන කිසිම විශ්වාසයක් නැහැ, වොමනාවක් නැහැ, ඕන තරම් පවකම් කරගෙන ඉන්න. එතකොට මෙලව හැත් නැහැ, පරලව හැත් නැහැ. ඇස් දෙකම අන්ධයි. තව කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒ ඇයට පරලව නැහැ අන්ධයි. පරලෝ ගැන හිතන්නේ මැරිලා නෙවෙයි නෑ. ඉන්නකම් කාලා බීලා ඉන්න ඕන කියලා. හැබැයි ඉන්න කාලේ හොඳට ජීවත් වෙනවා. කාටවත් කරදරයක් හිංසාවක් නැතුව අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නවා. සාධාරණව ධාර්මිෂ්ඨව යමක් උපයගෙන ඔය කාලා ඇඳලා ඉන්නවා. හැබැයි පරලෝ ගැන හිතන්නේ. එහෙමයි නේද? එහෙමයක් ඉන්නවා. හම්බ කරගන්න දක්ෂයි. කාලා ඇඳලා ඉන්නවා විනෝද වෙනවා ට්‍රිප් යනවා. හැබැයි පරලොව ගැන හිතන්නේ. ඉන්නකම් කාලා බීලා ඉන්න ඕනේ. ඉන්නකම් සතුටින් ඉන්න ඕනේ. මැරුණාට පස්සේ ඕන එකක්. අන්නේ කියන එක ඇහැයි තියෙන්නේ මෙලව ඇහැ තියෙන්නේ. පරලොව ඇහැ බුදුරජාණන් වහන්සේ වදාළ ඇස් දෙකම තියෙන කෙනා මෙලව ජය ගන්නවා පරලොව ජය ගන්නවා එයා මෙලවත් සාධාරණම ධාර්මිෂ්ඨව හම්බ කරගෙන ආර්ථික දියුණුව කරා යනවා. පරලොව ගැන හිතනවා පින් දහම් කරනවා. දන් පෑන් දෙනවා සීල් ගුණ දහම් ආරක්ෂා කරනකොට පරලොව ගැන හිතන කටයුතු කරනවා. වැඩිපුර ඉන්නේ මොන අයද? කතා කරන්න බලන්න. ඇස් දෙකේ අය ඉන්නේ, එක ඇහි අය ඉන්නේ, ඇස් දෙකම නැති අය. වැඩිපුර දෙකම නැති අය. ඒක තමයි ලෝකේ හැම පැත්තෙම ලෝකේ දකින්න තියෙන ඒවැන්නේ. දැන් අපි අනිත් ඔක්කොම අයින් කරලා සාමාන්‍ය මිනිස්සෙකුට අත්දෙන ඉරණම මම පෙන්නලා ඉන්නවා. ඊට පස්සේ අපි ධර්ම කරුණු වලට යනවා. සාමාන්‍ය ලංකාවේ නම් තරුණ කාලේ වෙනකොට කියන ඕවා වයසට ගිහින් කරන්න තියෙනවා. ධර්මයේ ඌව වයසට ගිහින් කරන්න තියෙන තරුණ කාලේ මොනවද කාලා විනෝද විනෝදෙන් ඉන්න ඕනේ තරුණ කාලේ ධර්මයකුත් නැත. මැදි වයසට එනකොට දරුවන්ගේ ප්‍රශ්න එනවා. ඊට පස්සේ ගෙවල් දොරවල් හදන්න ඕනේ දරුවන්ගේ ප්‍රශ්න. ඊට පස්සේ රස්සාවල් ප්‍රශ්න ණය ගෙවන්න. ඊට පස්සේ ඒව ඔළුවේ තියෙන කාලයක් නැහැ ඊට පස්සේ ඒවට යොමු වෙනවා. ගෙවල් හදනවා දරුවෝ ඉස්කෝලේ යනවා විභාග වලට යනවා. උගන්වනවා ඒ විවාහ කරලා දෙන්න උත්සාහ කරනවා ඒවට විලේදම් කරනවා ඒවට මහන්සි වෙනවා එතකොට මැදි වයසේ වෙලාවක් නැති ප්‍රශ්නයක් තියෙනවා දැන් තරුණ කාලේ ධර්මයේ නෑ මැදි වයසේ ධර්මයේ නෑ වයසට යනකොට මොකද වෙන්නේ ඊට පස්සේ මර බයට පන්සල මතක් වුණත් කොන්ද පණ නෑ ආතරයිටිස් ඉඳ ගන්න බෑ ලෙඩ වැඩි ඊට පස්සේ බණක් භාවනාවක් කරන්න විදිහක් නැහැ. බණ අහන්න බෑ. කොන්දරි දෙනවා ලෙඩ. නොයෙක් ප්‍රශ්න. අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට අපි දකිනවා ලංකාවේ අනේකට ওই බණවට එහෙම ඔබේ ආච්චිලා සීයලා වෙන්න පුළුවන් සමහර විට. හොඳට බලන්න. උදේ පාන්දර මොකද කරන්නේ? දරුවෝ එක්කෝ එලි මහණින් ගෙනල්ලා ඉන්න ඕන. පුටුවක් තියලා. මූණ කට බෝදලා ඇඳුමක් අඳලා කෑම ටිකක් කවලා වයසට ගියාට පස්සේ එළියේ පුටුවක ඉඳෝ. දැන් මොකද කරන්නේ පුටුවේ ඉඳගෙන? හූල්ලනවා පාර දිහා බලාගෙන හවස් වෙනකන් හූල්ල හූල්ල ඉන්නවා. ධර්මයක් නැහැ ජීවිතේ. ඔන්න ජීවිතේ අන්තිම කාලය නැහැ. ගමේ විස්තර සියල්ල දන්නවා. කවුරු කායෙත් කර පැනලා ගියේ දැන් මොනවද වෙලා තියෙන්නේ? මේ පවුලේ විස්තර මොනවද? ඒ ඔක්කොම දානවා. එතකොට ඒ ඔක්කොම පාර දිහා බලාගෙන ඒ වුණු. ඒ අතර දරුවන් ගැන කල්පනා කරන හිතෙන් වෛර කරනවා. මුන්ට මම ඒ කාලේ ඉගැන්වුවේ මෙහෙමයි. මෙහෙම කරා මුන් මට සලකන්නේ. ඌව හිතේ තියාගෙන දරුවන්ට වෛර කරනවා හිතේ. හවසට මොකද කරන්නේ එක්ක දරුවෝ උස්සලා ගෙනල්ලා හැඳෙන් ඉදි කරුණා කෑම ටිකක් කව. උදේට පහෝදාට ආයි උස්සගෙන ගිහින් එළිය පුටුවක් තියලා ඉඳෝ. හවසට ආයි හිට දාන. ওই විදිහට තමයි වයසට යන්නේ. ඊට පස්සේ ධර්මයක් නේ දරුවෝ ධර්මයේ දන්නේත් නැහැ. වයසට ගියායි ධර්මයේ දන්නේත් නැහැ. ඊට පස්සේ මරණාසන්න වෙනකොට තමයි වැඩේ තියෙන්නේ. දැන් ජීවත් වෙලා ඉන්න කාලේ මොනවද අල්ලගත්තේ? ධර්මයේද නෑ ගුණ ධර්ම දිනු කරලා නෑ පින් කරලා නෑ ධර්මයක් දිනු කරලා නෑ හිතක් පුරුදු කරලා නෑ වැඩිපුර පුරුදු කරලා තියෙන්නේ ගෙවල් දොරවල් ගැන තියෙන තණ්හාව දරුවෝ ගැන මුණුබුරුව මිනිබිරිය මරණාසන්න වෙනකොට අර පොඩි උන් ටික අල්ල ගන්නවා එක්ක අනේ මට නම් මේ කිරිසප්පය දාලා යන්න බැරිය කියලා මට නම් මුගේ මූණ දකින්න තියෙන්න බෑ අනේ මම මේව දුක් මහන්සි වෙලා හම්බ කරේ මට නම් මැරෙන්න බෑ කියනවා. මම මැරුණොත් උඹලා දාලා යන්න තී කියනවා. එහෙම කියලා යාව නැත. එතකොට මරණසන්න වෙනකොට ලෙඩක් දුකක් හැදුනහම අන්ත අසරණයි අන්තිමට. ඊට පස්සේ දරුවෝ දන්නෙත් නැහැ කොහොමද අපි කටයුතු කරන්න ඕනේ. කොහොමද අපි ඒ කෙනාගේ හිත හදන්න ඕනේ? කොහොමද අපි මරණාසන්න දෙමව්පියෝ ඉදිරියේ හැසිරෙන්න ඕනේ කියලා දරුවෝ දන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට ආදරේ නාමෙන් කරන දේවල් විශාල හතුරුකම් බවට පත් වෙනවා. ඒ නිසා පිටුතුනි හොඳට මතක තියාගන්න මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල ධර්මයක් දියුණු කරේ නැත්නම් විනක් දහමක් කරගත්තේ නැත්නම් සීල ගුණ දහම් ආරක්ෂා කරගත්තේ නැත්නම් කවුරුත් නෑ ඔබට පිහිටට කිසිම කෙනෙක් නෑ ඔබව බේරගන්න ඊට පස්සේ මරුණත් බැනුම් අහන්න වෙනවා හොතට බලන්න ගංගොල හොයලා බලලා බණින් නැද්ද දරුවෝ ඊට පස්සේ නෑදෑයෝ ටික එකතු වෙලා බනිනවා. ගෙදර උණක් හින්දි නිසා කැදුනොත් ඇඟිල්ල දික් කරනවා. ඇවිල්ලා ඇත. ඊට පස්සේ දුවනවා දේවාල ගන්න. ඉන්නවද බලන්න. ඊට පස්සේ ගැට ගන්න වෙනවා. ඊට පස්සේ බෝතල් වලට දාලා සීනි දාලා එහෙම දීන් දානවා වල්ලන. ලොකු ඊට පස්සේ වැඩ කටයුතු තියෙනවා. කාවද මේ අල්ලන්නේ? අර අම්මා තාත්තා ওই වගේ ප්‍රශ්න යන දිගින් දිගට අල්තින. ඊට පස්සේ බැලුම් මේකුම් මැරිලත් අපට කරදරේ. අපි ළඟට වැවිලා කියනවා හාමුදුරනේ මුම් මැරිලත් අපට කරදරේ කියලා. ඒ වගේම අනන්ත අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. ධර්මයක් දියුණු කරේ නැත්නම් මරුණත් බැනුම් අහන්න වෙනවා. ඒ නිසා ඒ ටික හොඳට මතක තියාගෙන අපි බලමු අපේ ජීවිතය තුළ පින් කරගන්නේ කොහොමද කුසල් කරගන්නේ කොහොමද කියලා. අද මම ඔබට කියලා දෙන්නේ පිනයි කුසලයයි ගැන. පින පින කියන්නේ මොකක්ද? පින කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නන පුඤ්ඤානි නාම සුඛස්සේතං අදිවචනක් කියන. පින කියන්නේ සැපේට කියන තවත් නමක් කියන. සංසාරිකව සැප ලබා දෙන දේවල් වලට කියන පින්කම් කියලා. පින් දහන. දන් දුන්නාට පස්සේ ඒකේ සැප විපාක ලැබෙනවා. එතකොට මේ වගේ සංසාරික සැප ලබා දෙන දේවල් වලට කියන පින් කියලා පින මූලික වශයෙන් බෙදනවා. කොටස් තුනකට බෙදනවා 10ක් හැටියටත් විස්තර කරලා තියෙනවා ඒකට. මූලික කොටස් තුන වල මොනවද? දාන, සීල, භාවනා හැටියට තියෙනවා. තවත් තැනක විස්තර කරනවා දාන සීල භාවනා වේයාවච්ච අපචායන පින් අනුමෝදන් කිරීම පින් කිරීම ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය ditthi උජුගත කියලා විස්තර කරනවා. ඒ කියන්නේ අපි බල කතා කරගෙන යමු. එතකොට මුලින්ම බලමු දානේ දන් දීම පිනක්. ඉස්සලා පින පැත්ත කතා කරලා ඉන්න ඊට පස්සේ කුසලයේ තේරුම් ගන්න පුළුවන්. පින් කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඕනම කෙනෙකුට ඕනම ආගම් බේදයක් නැහැ පින් කරන්න. අන්‍ය ආගම් වල නැත්නම් දම්පැන් දෙන අය. ඕන තරම් ඉන්නවා. Taman දුක් මහන්සියලා හම්බ කරගෙන ඒවෙන් අනුන්ට උදව් උපකාර කරනවා දම්පැන් දෙනවා උදව් උපකාර කරනවා ඉන්නවා. එතකොට මේ මිනිස්සුන්ට පිනක්ද නැද්ද? පිනක්. එතකොට දන් දීලා පින් කරගන්න පුළුවන්. සීල් රකින්න අය නැද්ද යාගම්බ? නිවන් අවබෝධය දක්ක කරලා සීල් රැක්කේ නැති වුණාට අනුන්ට කරදරයක් හිරිහැරයක් නැහැ, බේබදු කන්නේ, සුරා සූදුව නැහැ. ප්‍රාණඝාතයේ දෙන්න, බොරු කියන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. සල්ලාලකම යන්නේ එහෙමයි නැද්ද? ඉන්නවා. යහපත් ගුණ ධර්ම තියෙනවා. එතකොට ඒක පිනක්ද නැද්ද? පිනක්. ඒකට ඒ විදිහට සීලමේ පින රැස් කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. මෛත්‍රී භාවනාවට ආගම් බේදයක්වත් නැහැ. ඕනම කෙනෙකුට මෛත්‍රී වඩන්න පුළුවන්. සියලු සත්වෝ සුවපත් වේවා කියන ආගමක් උන්නේ නැහැ. හැම කෙනෙක්ම ගමේ නගරේ රටේ ලෝකේ හැම කෙනෙක්ම නිදුක් වේවා නිරෝගීව සුවපත් වේවා කියලා මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. එතකොට දාන සීල භාවනා වශයෙන් පින් කරන්න පුළුවන් ඕනම කෙනෙක්. අපි විස්තර වශයෙන් බලමු පිනකදී වැදගත්ම දේ මොකක්ද කියලා. දැන් අපිට නිකන් ඇසුණු පමණින් තේරෙන්නේ පින කියන එක ඕක මොකද දන් දෙන එක අපි හැමදාම දන් දෙනවනේ. නමුත් ගැඹුරින් බලනකොට ඇයි අපිට මෙච්චර දන් දීලා සමහර වෙලාවට ප්‍රතිඵල නැති කියලා බලමු. ඔන්න විමානවත්තු කියලා තියෙන දේශනා කොටසක් ඒකේ තියෙන්නේ පින් කරලා දිව්‍ය ලෝකෙ ගිය අයගේ ජීවිත කතා. එක කතාවක් තියෙනවා මහරහතන් වහන්සේ නමක් පින්ඩපාතේ යද්දී ගෙදර ලේලි මොකද කරේ ගෙදරට පින්ඩපාතේ ආව දෙන්න දෙයක් නැහැ. දැන්දම්ම ගෙනත් තිබ්බ උග්ගස් දෙක තුනක්. ගෙදර කවුරුත් හිටියෙත් නැහැ මේ උග්ගස් ටික මිරිකලා ඉවර වෙලා ඉක්මනට ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ කියන ආසනයක් පනවලා දීලා මේ උග්ගස් ටික මිරිකලා බීමක් හදලා ඉවර වෙලා ඒක පූජා කරා. පූජා කරලා උන්වහන්සේ උප්පැන් ටික වළඳලා වැඩම කරා පින් අනුමෝදන් කරලා. මේ ගැනම හිත හිත සතුටු වුණා කොයිතරම් දෙයක්ද මගේ ජීවිතේට අද දවසේ පිනක් කරගන්න ලැබුණා නේද කියලා හිත හිතා හිටියාව නැන්දම. ඕ මෙතන තිබ්බ උග්ගස් ටික දන් දුන්නයි කියවා. පූජා කරගත්තා කියවා. දන් දෙන්න කවුද ඇහුවේ දැන් රාණ්ඩු ගියා දිගට ගියා අන්තිමට නැන්දම අතේ තිබ්බ එකක් උන් දමලගේ හො ගහපුවාම උළුවේ වැදුනා එහෙම බැරිලා වැටුණා. මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ඉපදුනා. පුර්ණ වෙනස. එතකොට ඒ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච හැටි විස්තර කරන මොගලන් මහරහතන් වහන්සේට හම්බුනේ දිව්‍යාංගනාව කියන ස්වාමීනි ඒ ලැන්දම්ම මට බලිද්දිත් මම කරපු පින ගැනමයි කියන හිත පහදවා ගත්තේ. මට ගහද්දි මරණ මොහොතේ පවා මං කරපු පින ගැන හිත හිතා සතුටු වුණා කියලා. කොයිතරම් ලාභයක්ද මට කියලා ඒ ගැනමයි කියනවා මං හිත පහදවගත්තා. අන්න සුගතිය යන උපකාර වෙන්නේ. එතකොට මරණාසන්න මොහොතක පවා තමන් කරපු පින ගැන හිතලා හිත පහදවා ගන්නවා. ඒක තව එකක් විස්තර කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා බ්‍රාහ්මණ ගමක සිදුවීමක් තියෙනවා තූන කියලා. බොහෝම මිත්‍යා දෘෂ්ටික, ඒ කියන්නේ බමුණු හරි දැඩි නීති රීති තියෙන මිත්‍යා දෘෂ්ටික පිරිසක්. බමුණු බුදුරජාණන් වහන්සේ එක්ක ලොකු වෛරයක් තිබ්බ හිතේ. ඇයි වෛර බඳින්නේ හේතුව? බමුණු හැමතැනම කියාගෙන ගියා උපතින් තමයි කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ. අපි බ්‍රාහ්මණයෝ අපි උපතින් ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ වදාළ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ. ක්‍රියාවෙන් තමයි කෙනෙක් වසලෙක් හරි බ්‍රාහ්මණෙක් හරි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේ දේශනා කළා. ඕකට වෛර බැලුවා. බුදුරජාණන් වහන්සේ තුන ගමහා භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක පිණ්ඩපාත යන්න පිටත් වුණා. දුර ඈත චාරිකාව කියන්නේ දැන් ග්‍රීස්ම කාලේ මේ බමුණන්ට ආරංචි වුණා ආරංචිලා මේ අය කල්පනා කර හරි ඔන්න දැන් අපට හොඳ අවස්ථාවක් දැන් ඔන්න අපේ ගම හරහා ශ්‍රමණ ගෞතමයන් තමන්ගේ පිරිසත් එක්ක යන්නේ නම් හොඳ පාඩමක් උගන්වන්න කියලා දැන් එකතු වෙලා සාකච්ඡා කරලා තීරණයකට ආවා කිසිම කෙනෙක් කිසිම ගෙදරකින් වතුර උගුරක්වත් දීම තහනම් කියලා බමුණන්ගේ නීති බොහොම සැරයි ඒ කාලේ. ඊළඟට කෙනෙක් නැගිටලා කිය තව බමුණෙක් ලිං වලින් හරි අරන් දීවි. ආ ඒකට කරන්න කියලා ලිං වලට පිදුරු දාලා වහපල්ලා කියලා. Tamanට ඇති තරම් ගෙවල් වලට වතුර ඇස් කරගෙන මේ ගම පහු කරලා යනකම් ওই පිරිස ලිං ටික වහන්න කියලා. දැන් ග්‍රීස්ම කාලේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා එක්ක මේ ගම හරහා චාරිකාව යන පිටත් වුණා. යනකොට පිපාසය හැදුනා. කීප දෙනෙකුට පිපාසය ඇතිලා ස්වාමීන් වහන්සේලා ගෙවල් ගාන ගියා වතුර ටිකක් ඉල්ල ගන්න පින්න පාතේ. ගියේ ළඟට එද්දි බලනවා බැනලා ඉවරලා ඩෝංගාව දොර වහගන්න. ඊට පස්සේ එක මහරහතන් වහන්සේ නම පාත්‍රය අරගෙන ගියක් ගාන ගියා දැන් ග්‍රීස්ම කාලේ අවුරශ්මිය වැඩි කලන්තේ වගේ කිසිම ගෙදරකින් වතුර ටිකක් දෙන්නේ නැහැ එක ගියක් ඉස්සරහා එහෙම කැරකිල්ල වගේ ආවා එහෙම ඇදගෙන වැටුණා ගියේ ඉස්සරහා කලන්තේ හැදෙලා රහතන් වහන්සේ නම මේ ගෙදර හිටිය තරුණ කාන්තාවක් හිටියේ මේ කාන්තාව දැන් දොර වහගත්තට බලනවනේ ඉතින් ගියාද නැද්ද කියලා. බැලුවම ගියාද කියලා. හොරින් බැලුව ජනේලෙකින් ගියාද කියලා. බලනකොට මෙන්න ගේ ඉස්සරහ ඇදගෙන වැටිලා. දැන් කල්පනා කරා දැන් ලොකු පීඩනයක් ඇති වුණා මනසට. වතුර ටිකක් ඉල්ලගෙන ආවේ නැති දෙයක්ුත් නෙමෙයි, මහ ලොකු දෙයක්ුත් නෙමෙයි මොනවාවත් මනුස්ස ජීවිතයක් නේද මේ විදිහට කල්පනා කරලා කල්පනා කරලා ගේ ඇතුළට ගිහිල්ලා වතුර ටිකක් ගත්ත වාදනයකට ගෙනල්ලා වටපිට බැලුව හොඳට කවුරුත් බලාගෙන ඉන්නවද කියලා. බලලා ඉක්මනට දුවලා ගිහිල්ලා අර වාදනයේට පාත්‍රයට වතුර ටිකක් දාලා වතුර ටිකක් මූණට ඉහලා දුවගෙන ඇවිල්ලා ගෙට ඇවිත් දොර වහගත්තා. දැන් මේ කාන්තාව බුදු ගුණ දන්නවද? නැහැ. ධර්මයේ ගුණ දන්නවද? නෑ. සංඝ ගුණ දන්නවද නෑ. මෙලෝ තුනුරුවන් දන්නේ නෑ. ධර්මයක් දන්නේ නැති කෙනෙක් නමුත් කල්පනා කරේ පින ගැන එහෙම අවබෝධයක් නෑ කල්පනා කරා කමක් නෑ. මනුස්ස ජීවිතයක්. පිපාසයෙන් ඉන්න කෙනෙකුට මම වතුර ටිකක් දුන්නේ. කමක් නෑ වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා හිත හදාගෙන හිටියා. කවුරුත් දැක්කේ නෑ කියලා ලොකු සතුටකින් හිටියයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරලා උන්වහන්සේ වදාළ මහණෙනි මේ ගමේ වැඩි වෙලාවක් රැඳෙන්න එපා බොහෝ පිරිසක් අකුසල් කරගෙන අපාගාමී වෙනවා. ඒ නිසා ඉක්මනට ගම අතහැරලා වැඩම කරමු කියලා උන්වහන්සේලා වැඩියා. දැන් බමුණන්ට බොහොම සතුටුයි. ඉක්මනට එකතු වෙලා රැස්වීමක් තිබ්බ ප්‍රගති සමාලෝචන රැස්වීමක්. බ්‍රාහ්මණේ. බමුණු කියා ඉති අපි තමයි පාඩමක් කියන්නේ. ඔන්න ගියා කියලා අකුලගෙන පිරිස පහතරත් අරගෙන කියලා දැන් කට්ටිය බොහොම සතුටින් ඉන්නකොට එක වයසක බමුණෙන් නැගිට්ටා. නැගිටලා කිව්වා අපේ මුළු බ්‍රාහ්මණ පරම්පරාවටම නිඳාවක් කිව්ව අන්න රසවල් ගෙදර රසවල් කාන්තාව. මගේ මේ දෑහින් දැක්කයි කියලා ඔන්න අතෑරියා කියලා. දැන් දරුණු ඉන්නේ ඉතිරිටි ගෙන් වගේ නල්ලා ඉවරලා ඇහුවා හේඳුරු සාක්කි. මොකද දන්නවද දන්නවද? ගල් ගහලා මරන්න ඕනේ කියලා. මොන දඬුවම. ඇදගෙන ගෙනා ගෙනල්ලා ඉවරලා අත් දෙක පිටිපස්සට තියලා ගහක බැඳලා ඉවරලා බමුණ ඔක්කොම එකතු වෙලා අර තරුණ කාන්තාවට ගල් ගහලා මැරුවා. දැන් ඔන්න බලන්න කෙනෙකුගේ වෙනස. දැන් බුදු ගුණ දන්න කෙනෙකුත් නෙමෙයි ධර්මීය ගුණ දන්න කෙනෙකුත් නෙමෙයි සංඝ ගුණ දන්න කෙනෙකුත් නෙමෙයි නමුත් මේ තරුණ කාන්තාව හිත හදාගත්තා කමක් නැහැ මම කරේ යහපත් දෙයක් මම පිපාසයෙන් ඉන්න කෙනෙකුට වතුර ටිකක් දුන්නා කලන්තේ හැදිලා අසරණ වෙච්ච මිනිස්සෙකුට මම පිහිට වුණා මට කවුරු වුණත් කමක් නැහැ මනුස්ස ජීවිතයක් බේරගන්න මම ඒ උදව් කරේ ඒ නිසා මම ඒ ගැන හිතලා හිත පහදව ගන්නවා මාව මරපු දෙයක් කියලා හිත හදාගත්තා ගල් ගහලා මැරුවා. මරණින් මත්තේ දිව්‍ය ලෝකේ ඉපදුනා. මේක දේශනාවේ තියෙන මේක විමානවත්වයේ තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේට මේ දිව්‍යාංගනාව හම්බෙලා කියන කතාව. එතකොට දැන් බලන්න දැන් අපට මේක තේරුම් ගන්න තියෙනවා අපි අපි ඉන්නේ කොතනද කියලා ඔකෙන් දකින්න පුළුවන්. දැන් ඔබට ওই දේ වුණා නම් එක්කෝ තමන් පැත්තක තියලා වෙන කවුරු හරි ගමු. කවුරු හරි බෞද්ධ කියලා හොතට බුදු ගුණ දාන්න, ධර්මී ගුණ දාන්න. සීල් ගන්න අපි කම සාමාන්‍ය සීල් ගන්න දම්පැන් දෙන උපාසකම්ම කෙනෙකුට ওই වගේ දෙයක් වුණා. මොකක් හරි දානයක් දීලා දනුවමක් දුන්නා කියමු ගල් ගහලා මරන්න කියලා. දැන් බුදුගුණ හිතාගෙන මැරෙයිද? දන් කල්පනා කරන්න ඕනේ කොතනද වරදින්නේ අපිට කියලා. ධර්මීය ගුණ සිහි කරගන්නේද? හිත හදාගන්නේද? නැහැ. ඕක අද බෞද්ධයෙකුගේ ගයක් ඉස්සරහා වහම දෙයක් වුණා නම් අර හාමුදුරන්ට යැද යැද මැරෙන්නේ. නැද්ද? හොඳට බලන්න කල්පනා කළා මේ කොහෙවත් යන හාමුදුර කෙනෙක්. ඕක බලන්න හොඳට කියන වචනේ කියලා. මගේ ඉස්සරහම ඇවිල්ලා ඇදගෙන වැටුණානේ. මගේම කාලකන්නිකමට වැටෙන්න තරම් නැතුවද මේකට කියලා බනින්නද? බනින්න. අර මොකුත් නැහැ අපි මෙච්චර දන් දීලා තියෙනවා අපි මෙච්චර පින් කරා අපි අර පන්සලට මෙච්චර උදව් කරා මෙහෙට මෙච්චර දුන්නා කෝ අපිට බලනවා අපිටමද මේ එනගෙඩි පහත් වෙන්නේ කියලා තුනුරුවන්ටත් ගරහගෙන බුදුහාමුදුරන්ට බැනගෙන මැරෙන්නේ අන්න වෙනස ඒ නිසා කොයි තරම් දන් දුන්නත් හිත හදාගන්න දක්ෂ නැහැ. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න හිත හදාගන්නවා කියන එක දන් දෙනවට වැඩිය අමාරුයි. දන් දෙන්න පුළුවන්. නමුත් හිත හදාගන්න අමාරුයි. ඒ නිසා චේතනාව පිරිසිදුව රැකගන්න දක්ෂ වෙන්න ඕන දානයක් දෙනකොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දානයක් දෙනකොට තුන් තැනක හිත පහදවා ගන්න කියලා. දන් දෙන්න කලින් හිත පහදවන්න කියලා. දානි දෙන වෙලාවෙත් හිතේ පැහැදීමෙන් කර්ම කර්මඵල විශ්වාසය ඇති කරගන්න කියලා. ඊළඟට දන් දීලා ඉවර වුණාට පස්සේ කරපු පින ගැන හිත හිතාම සතුටු වෙන්න කියලා. එතකොට ඔන්න ඔය විදිහට තමන් දන් පෑන් දෙනකොට හිත හදාගන්න හිත පහදව ගන්න දක්ෂ වෙන්න ඕන. එතකොට දැන් අපි පින ගැන ගත්තොත් දානයක් තුළින් විශාල පුණ්‍ය ධර්මයක් රැස් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන තිරිසනෙකුට දන් පෑම් දුන්නා. තිරිසන් සතෙකුට කෑම වේල ටිකක් දුන්නා. බඩකින්නේ පිපාසයෙන් ඉන්න ඒ ආනිසංස තියෙනවා. මෙලෝ ධර්මයක් නැති දුස්සීල අපි තම සාමාන්‍ය හිඟන මිනිස්සු ඉන්නවා. ඒක හොර බැන වංචාවෙන් හිඟා කාලා ජීවත් වෙන. සමාජයට හිඟා කරන විතර නෙමෙයි හොර ප්‍රමුත් කරනවා. අපි ඒව ගණන් ගන්න අපි සාමාන්‍ය අහිංසක මිනිස්සු කියලා අපි කැම ටිකක් දෙනවා. ඒකත් පිනක්. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දක්ෂිනා විභංග සූත්‍රෙ පෙන්නනවා මේ විදිහට තිරිසන් සතෙකුට දුන්නත් ආනිසංස තියෙන පින. සියලු ගුණධම් වැඩි වෙන්න වැඩි වෙන්න ධර්ම අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න විපාක අනන්තයි අපමෙයයි කියන. එතකොට මේ විදිහට කෙනෙක්ගේ ඒ දාණය ලබන පුද්ගලයාගේ සීලයේ ගුණය ඒ කෙනාගේ ධර්ම අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න විපාකේ වැඩි වෙනවා. දැන් අපි ගමු සමහරු දන් දෙනවා එක එක අදහස් වලින්. කෙනෙක් දානයක් පූජා කරනවා මේ දාණය මුල් කරගෙන මම දානපතියෙක් හැටියට සමාජයේ තුල මිනිස්සු මාව අඳුනා ගනීවා කියන අදහසින් අඬ බෙර ගහලා දන් දෙනවා. පිනක්ද නැද්ද? පිනක්. කුසල්ද නැද්ද? නෑ කුසල් නෑ. අන්න වෙනස. එතන පින තියෙනවා කුසලේ නැහැ. කෙනෙක් දානයක් දෙනවා මේ දානය මුල් කරගෙන මට ඊළඟ ජීවිතේදී හොඳට සැප සම්පත් ඇතුව පොහොසත් වෙලා මීටත් වැඩිය සල්ලි භාගයක් උපදින්න ලැබේවා කියලා දන් දෙනවා. පිනක්ද නැද්ද? පිනක්. කුසල්ද නැද්ද? නැහැ. කුසලේ නැහැ පින තියෙනවා. කෙනෙක් දානයක් දෙනවා මේ දාණය නිසා මේකේ පිනෙන් මට දෙව් මිනිස් සැප සම්පත් ලැබිලා විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකාදී ඒ දිගට තියෙන අර පිටුවාක්‍ය ඒ විදිහට මට මේල පළඳනා පළඳගෙන මේ විදිහට දෙව් මිනිස් සැප සම්පත් ලැබිලා මේ වගේ සැප සම්පත් ලැබිලා සුදා භෝජන වළඳලා මේ විදිහට සැප සම්පත් දිගින් දිගටම ලැබේවා කියලා දානයක් පූජා කරනවා. පිනක්ද නැද්ද? පිනක්. හැබැයි කුසල් නැත. කෙනෙක් දානයක් පූජා කරනවා මේ දානය මුල් කරගෙන මගේ හිතේ තියෙන මසුරුකම, ලෝභකම දුරු වෙලා නිවන් අවබෝධ කර ගැනීම පිණිසම මේ දානය මට උපකාර වේවා කියන චේතනාවෙන් දන් දෙනවා. පිනක්ද නැද්ද? පිනක් තියෙනවා කුසලයක් තියෙනවා දෙකම තියෙනවා එතකොට පින තුල කුසලයේ නැහැ කුසලයේ තුල පිනක් තියෙනවා පිනයි කුසලයයි දෙකම තියෙනවා කුසලයේ තුල පින තුල කුසලයේ හිටින්නේ නැහැ අන්න එහෙනම් පිනයි කුසලයයි අතර වෙනස තේරුම් ගන්න. නිවන් අවබෝධය ඉලක්ක කරලා සංසාර දුකින් නිදහස් වීම මේ හිතේ තියෙන කෙලිස් නැති කරගන්න අදහසින් යම් දානයක් පූජා කරලා ඒකම ඉලක්ක කරනවා නම් පිනක් තියෙනවා කුසලයක් තියෙනවා දෙකම තියෙනවා. ඔන්න දානය ගැන. එතකොට තමන්ට දානයකින් පිනක් කරගන්නත් පුළුවන් කුසලයක් කරගන්නත් පුළුවන් නිවන් අවබෝධය ඉලක්ක කරලා දන් දෙන කෙනාට. ඊළඟට සීලය ගැන බලමු. බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට පෙන්නන සීලය, කය වචනේ සංවරකම. සීල්වත් හිතේ සංවරකමද? සීලය කියන්නේ මොකද්ද? සිත, කය, වචනේ සංවර කිරීමද? සිත, කය, වචනේ සංවර කිරීමද සීලය? නෑ. හිත සංවර කරන්න බෑ සීලේ. කය වචනය දෙක විතරයි සීලෙන් සංවර වෙන්නේ. හිත සංවර වෙන්නේ භාවනාව. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා ඔන්න තමන්ම තමන්ට නීතියක් දාගන්න. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. මම හොරකමින් වළකිනවා. මම වැරදි කාම සේවනයෙන් වළකිනවා. අන්න මම බේබදුකමින් වළකිනවා. මම මේ මේ වැරදි වැඩ කරන්නේ නැහැ කියලා තමන්ම තමන්ගේ කයට සීමාවක් පමුණවා ගන්නවා. කායික ක්‍රියාවල් වලට. ඊළඟට සීමාවක් පනවන මගේ වචනේ මුල් කරගෙන මම බොරු කියන්නේ කේලම් කියන්නේ පරුස වචන කියන්නේ හිස් වචන කියන්නේ කියලා වචනේ මුල් කරගෙන සීමාවක් පනව ගන්න. දොඩ් කය වචනේ තියෙන සංවරකම ඒ තමන් වීරියෙන් තමන්ගේ කයයි වචනයයි සංවර කරගන්න ධර්ම උත්සාහය තමයි සීලය කියන්නේ. ඔය සීලය ඕනම කෙනෙකුට රකින්න පුළුවන්. ඒ සීලය තුල පින රැඳෙනවා ඕනම කෙනෙකුට. අන්‍යාගමික කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් එයාටත් පින තියෙනවා. හොරකම් කරන්නේ නැත්නම් එයාටත් පින තියෙනවා. වැරදි කාම සේවනයේ දෙන්නේ නැත්නම් බොරු කියන්නේ නැත්නම් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්නම් අනුන්ට හිංසා වෙන විදිහට ජීවත් වෙන්නේ නැත්නම් අනුන් විනාශ කරන්න සැලසුම් කර කර එවැනි පව්කම් වලේ දෙන්නේ නැත්නම් ඒ හැමෝටම පින තියෙනවා. සීලය කුසලයක් වෙන්නේ කොහොමද? ආර්ය ශ්‍රාවක මාර්ගයේ අංගයක් හැටියට ඒ සීලය තුල පිහිටලා නිවන් අවබෝධය ඉලක්ක කරලා ගුණධර්ම වඩන මේ සීලය මුල් කරගෙන මේ කය වචනේ සංවරක මුල් කරගෙන මම නිවන් අවබෝධයේ පිණිස මගේ හිත දියුණු කරනවා කියලා සීලයක පිහිටලා හිත দমনය කරගෙන සමත විදර්ශනා භාවනා වඩනවා නිවන් අවබෝධ කරගන්න එතකොට ඒ සීලය කුසලයක් බවට පත් වෙනවා. එතන කුසලය තුල පිනයි කුසලයයි දෙකම තියෙනවා සීලේ. එහෙම නැතුව ඕනම කෙනෙකුට සිල් රැකලා පින් කරගන්න පුළුවන්. ලෝකේ ඕනම જાතිය කෙනෙකුට ඕනම කෙනෙකුට ආගම් බේද නැහැ සිල් රකින්න පුළුවන් පින් කරගන්න පුළුවන්. හැබැයි කුසල් වඩන්න බෑ. දැන් සීලය ගැන සාමාන්‍ය අපි සත්තුයි අතර වෙනස මම පෙන්නලා දෙන්නම්. දැන් ඔබටත් ඇස් දෙකක් තියෙනවා සත්තුන්ටත් ඇස් තියෙනවා. ඔබටත් කන් දෙකක් තියෙනවා සත්තුන්ටත් කන් තියෙනවා. ඔබට රූප පේනවා සත්තුන්ට රූප පේනවද නැද්ද? කතා කරමු. පේනවා. ඔබට ශබ්ද ඇහෙනවා. සත්තුන්ට ඇහෙනවද නැද්ද? ඇහෙනවා. ඔබට ගඳ සුවඳ දැනෙනවා. සත්තුන්ට දැනෙනවද නැද්ද? දැනෙනවා. ඔබටත් රස දැනෙනවා. සත්තුන්ටත් රහ දැනෙනවා. කයට පහස දැනෙන උස්නේ සීතල උණුසුම වේදනා කයට දැනෙනවද නැද්ද ඔබට? සත්තුන්ටත් දැනෙනවා ඔබටත් දැනෙනවා. එතකොට හිතන්න පුළුවන් 100ක් ඔබටත් තියෙනවා සත්තුන්ටත් තියෙනවා. ඒ කියන්නේ සත්තුන් ගෙවල් වල හොයාගෙන ඉන්න ඔය ඇවිදලා. 100ක් තියෙනවා. එතකොට මනුස්ස ජීවිත ලැබපු ඔබ නිදා ගන්නවා. සත්තු නිදිනවද නැද්ද? නිදියනවා. ඔබට බිය තැති ගැනීම දැනෙනවා. ඔබ බය වෙනවා, තැති ගන්නවා. සත්තුන්ට බිය තැති ගැනීම නැද්ද? සත්තුන්ට බිය තැති ගැනීම තියෙනවා. එක පාට බුල් වලට රිංග ගන්නවා, බයේ හැංගෙනවා, කන් අකුල ගන්නවා. සත්තුන්ට බය තැති ගැනීම දැනෙනවා. එතකොට සත්තු වර්ගය බෝ කරනවා, Tamange දරුවෝ හදනවා. පැටවුන්ට කන්න දෙනවා. පැටවු ලොකු මහත් කරනවා. මනුෂ්‍ය ජීවිත ලැබලත් ඔබත් දරුමල්ලු හදනවා දරුවන්ට කන්න අදින්න දෙනවා ලොකු මහත් කරනවා සත්තු ගෙවල් දොරවල් හදනවා උන්ට පුළුවන් විදියට මොකක් හරි එක ගුහාවක් හදාගන්න කුරුල්ලෙක් නම් කූඩුවක් හදාගන්න වේයෙක් නම් හුඹහක් හදාගන්න මොකක් හරි නොතෙමි ඉන්න තැනක් හොයාගන්න මනුෂ්‍ය ජීවිත ලබලා ඔබත් ගෙවල් දොරවල් හදනවා දැන් ඔබයි සත්තු අතර වෙනස මොකක්ද දැන් අපිට වැඩිය සත්තු දිනුනොත් නැද්ද? කසිප්පු බොන සත්තු දැකලා තියෙනවා. නෑ. සත්තු සිගරට් බොනවා දැකලා තියෙනවා. බොරු කියනවා දැකලා තියෙනවා. නෑ. දොර සත්තු දිනුනොත් නැද්ද? සත්තු කැසිනෝ ගහන්නේ නැහැ. ඒත් නෑ. そうසත්තුයි මොකරි හොරෙන් කනවා ඒ වගේ ඒවා තියෙනවා බඩකින් අන්න බලන්න එතකොට අපි මනුස්ස ජීවිත ලබලා අපි ඒවා කරනකොට සත්තුන්ටත් අන්ත නැද්ද මනුස්ස ජීවිත ලබලා Taman දුස්සීල වෙනවා කියන්නේ සත්තුන්ටත් වඩා අන්ත අන්න ඒ නිසා කය වචනේ සංවර කරගෙන සීලයක් දිනු කරගන්න ඕනේ අන්න ඒ නිසා ඔන්න දාන සීල. ඊළඟට භාවනා පින. පින අතර අග්‍රම පින තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව කරලා අග්‍ර වශයෙන් පින් රැස් කරගන්න පුළුවන් ලෝකේ ඕනම කෙනෙක්. ආගමික ප්‍රශ්නිකුත් නැහැ. වර්ණ ભેදයකුත් නැහැ. ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මගේ දෙමව්පිය ඥාති සහෝදර හැම කෙනෙක්ම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තමන් චේතනාත්මකව හිතේ මිනිස්සු කෙරෙහි තියෙන වෛරය ඊර්ෂ්‍යාව ක්‍රෝධය කෝකකම් මේවා නැති වෙලා යන සියලු දෙනා කෙරෙහි මෛත්‍රී සිතක් පතුරවන සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පිනක් අග්‍රම පිනක් මනසින් රැස් කරන මෛත්‍රිය. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් මේ විදිහට භාවනා කරනවා. මේ ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් සිහි කරනවා. ඒ මොකක්ද? කුසලයක්. ඒ තුල පිනක් තියෙනවා කුසලයක් තියෙනවා දෙකම තියෙනවා. එහෙනම් කුසල් අතර අග්‍රම කුසලයේ තමයි අනිත්‍ය භාවනාව. බුදුරජාණන් වහන්සේ විස්තර කුසල් අතර අග්‍රම කුසලයේ තමයි අනිත්‍ය භාවනාව. පින අතර අග්‍රම පින තමයි මෛත්‍රී භාවනාව. එහෙනම් කුසල් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි යමෙක් නිවන් අවබෝධය ඉලක්ක කරලා තමන්ගේ ජීවිතය තුළ ගොඩනගන යම්තා ගුණ ධර්මයක්ද චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන ගුණ ධර්මයක්ද ඒ සියල්ල කුසල. ඒක උපමාවකට කියනවා මේ විදිහට. මහා පොළොවේ ඇවිදගෙන යන සත්තුන්ගේ පහසලකුණු අතර විශාලතම පාදයේ තියෙන ඇතාට මේ පාසලකුණ ඇතුළට ඕනම කුංචි සතෙක්ගේ පාසලකුණක් ඇතුලෙන් තියන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකයේ චතුරාර්ය සත්‍ය කියන වචනය තුළට කුසල් කියලා යමක් තියෙනවා නම් ඒ කුසල් කියන හැම දෙයක්ම ඇතුල් වෙනවා කියනවා. එහෙනම් කුසල් කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට නිවන් අවබෝධයට උපකාර වෙන දේවල් වලට කියන කුසල. පින් කියලා කියන්නේ සංසාරිකව සැප ලබා දෙන උපකාර වෙන දේවල් වලට කියන පින්. එවැනි දේවල් මූලික වශයෙන් දාන සීල භාවනා වශයෙන් පින්කම් තියෙනවා ඊට අමතරව බුදුරජාණන් වහන්සේ පෙන්න අපචාය වැඩිහිටියන්ට සලකන දෙමව්පියන්ට සලකනවා කන්නා දින්න දෙනවා වන්දනාමාන කරනවා ගුරුවරුන්ට සලකන ඒකත් පින අපචාය වේයා වච්ච පිදිය යුත්තම් පුදරන ගුරු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට වන්දනාමාන කරනවා තමන්ට වඩා වයසින් වැඩිමහල් ಗುಣධර්මයෙන් වැඩිමහල් අයට වැඳුම් පිදුම් කරන පීදිය යුක්තම් පුදන ඒකත් පින ඊළඟට පින් අනුමෝදන් කරන ඒකත් පින පින් අනුමෝදන් කිරීමත් පිනක් කියනවා කෙනෙක් පින් කරනවා දැකලා අනුමෝදන් වෙනවා නම් ඒකත් පිනක් කියනවා කියන්නේ තමන් පින් කරලා තව කෙනෙකුට අනුමෝදන් කරනවා මම මේ විදිහට පිනක් කළා මම මේ වගේ දන් පෑන් දුන්නා මම මේ වගේ විශාල පින්කම් කරගත්තා ඔයත් මේ ගැන හිතලා සතුටු වෙන්න කියලා. එතකොට තව කෙනෙකුට තමන් කරපු පිනක් ගැන කියලා ඒ පින තව කෙනෙකුට අනුමෝදන් කරවන්න පුළුවන්. ඒකත් පිනක් කියන්නේ. පුණ්‍යානුමෝදනාවත් පිනක්. ඊළඟට කෙනෙක් පින් කරනවා දැකලා අනේ කොච්චර දෙයක්ද සාදු සාදු කියලා අනුමෝදන් කරනවා. තමහන්ට තමන්ට නැති වෙන්න පුළුවන්. Tamanට සල්ලි නැහැ ඒ තරම් ලොකු පින්කම් කරන්න. නමුත් සල්ලි තියෙන කෙනෙක් ලොකු පින් දහම් කරනවා දැක්කහම එයා කියනවා අනේ කොච්චර දෙයක්ද කියලා හිතින් සතුටු වෙලා අනුමෝදන් වෙනවා. සහ සම්බන්ධ වෙනවා. උදව් උපකාර කරනවා. පිනකදී අනුන් කරන පිනක් දැකලා ඒක අනුමෝදන් වෙනවා නම් ඒකත් පිනක් කියනවා. එතකොට පින් දීමක් පිනක් පින් අනුමෝදන් වීමක් පිනක්. ඊළඟට ධර්මයේ කියා දීම කෙනෙකුට හොඳ නරක යහපත් අයහපත් දේවල් කුසල් අකුසල් කියා දීමත් පිනක් කියලා. ඒ විතරක් නෙමෙයි එවැනි යහපත් දේවල් ගැන කුසල් දහම් ගැන පින් දහම් ගැන ශ්‍රවණය කිරීමත් ධර්මයේ ශ්‍රවණය කිරීමත් පිනක් කියලා. ඊළඟට පුණ්‍ය කිරිය වස්තු කියන දේශනාවේ අවසානයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින අතර ලෞකික සම්මාදිට්ඨියත් අයිති වෙන්නේ පිනටයි කියලා. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? සාමාන්‍ය කෙනෙක්ගේ ජීවිතය තුළ මූලිකව ඇති වෙන දැනුමට වැටහීමට අවබෝධයට කියන ලෞකික සම්මාදිට්ඨිය. ඒකේ කරුණු 10ක් විස්තර කරනවා. ඒ කියන්නේ යා හිතනවා මම දානයක් දුන්නාම මේකේ මට විපාකයක් ලැබෙනවා කියන විශ්වාසය. දානයක විපාක ඇත. නැති බැරි අයට අසරණයිට උදව් උපකාර කිරීමේ විපාකයක් තියෙනවා. මෙලවක් තියෙනවා, පරලවක් තියෙනවා. දෙමව්පියන්ට සැලකීමේ විපාක තියෙනවා. අම්මට සැලකුවාම පිනක්. තාත්තට සැලකීමේ පිනක්. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සැලකීම උදව් උපකාර කිරීම පිනක්. ඒ කියන්නේ කර්ම කර්මඵල ගැන Tamanට තියෙන විශ්වාසය ලෞකික සම්මාදිට්ඨිය. ඒකෙම තියෙනවා ඕපපාතික සත්‍යයන් ලෝකේ ඉන්නවා කියලා යමෙකුට පිළිගැනීමක් තියෙනවා නම් ඒකත් පිනක් කියනවා. ඒ කියන්නේ දෙවියන් ගැන, අපායේ ඉන්න සත්තු ගැන, ප්‍රේතයන් ආදී අමනුෂ්‍ය කොටස් කියන තමයි ඕපපාතික උපදින්නේ. ඒ ගැන තියෙන අවබෝධයක් පිනක්. හිත දියුණු කරලා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගුණ ගැන හිතේ ඇති වෙන පැහැදීමත් පිනක් කියනවා. ඒතරොයි ටික තමයි ලෞකික සම්මාදිට්ඨියට අයිති. ඒ ලෞකික සම්මාදිට්ඨියම තමයි දසවස්තුක සම්මාදිට්ඨිය, කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා විස්තර කරන්නේ. එතකොට ඒක පිනේ සම්මාදිට්ඨිය පිනටයි අයිති. තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ඒ තමයි චතුරාර්ය සත්‍ය ගැන තියෙන අවබෝධය. ඒක කුසලයක්. පිනට අයිති වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. කුසලයට අයිති වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල පිනයි කුසලයයි දෙකම එකට තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය තුල තියෙන්නේ පින විතරයි. ඒ නිසා ඔන්න ඔය කියපු කරුණු ටික හොඳට තේරුම් ගන්න මම මේ පිනයි කුසලයයි ගැන කියලා දුන්නා. ඒක ගොඩක් අය ප්‍රශ්න තිබ්බ බොහෝ දෙනෙක් ඇහුවා පහුගිය දවස්වල පින කියන්නේ මොකද්ද කුසලය කියන්නේ එකක්ද දෙකක්ද? එතකොට මූලික වශයෙන් ඔබ තේරුම් ගන්න මේ කියපු කරුණු වලට අනුව පිනයි කුසලයයි එකක් හැටියටත් තියෙනවා. එකක් හැටියට බලපවත්තන්නේ කොතනද? කුසලයේ කුසලයේ කුසලයක් තියෙනවා පිනක් තියෙනවා. එතකොට එකක්. නිවන් අවබෝධය ඉලක්ක කරලා ධර්ම අවබෝධය ඉලක්ක කරලා වඩන ගුණ ධර්ම තියෙනවා. ඒවට කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨාන සතර සම්‍යක්පදාන වීර්ය සතර ඊර්තිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය ශ්‍රායික මාර්ගය කියලා බෝධිපාක්ෂික නිවන් අවබෝධයට උපකාර වෙන ධර්ම 37ක් තියෙනවා. ඒ 37ම කුසල. ඒ තුල පිනක් රැස් වෙනවා. කුසලයක් රැස් වෙනවා. කෙනෙක් දන් දෙනවා නම් සැප බලාගෙන ඒ තුල පින තියෙනවා. කුසලේ නැහැ. කෙනෙක් සීල් රකිනවා මේ සීලේ නිසා මට ආයේ මනුස්ස ජීවිත ලැබිලා මේ වගේ යහපත් හොදට මේ සැප සම්පත් ලැබෙන්න කියලා හිතාගෙන සීල් රකිනවා. පින තියෙනවා. කුසලේ නැහැ. කෙනෙක් මෛත්‍රී භාවනාව කරනවා අග්‍රම පිනක් රැස් වෙනවා. කුසලයක් නෙමෙයි. කෙනෙක් වැඩිහිටියන්ට සලකනවා පිළිය යුත්තක් පුදනවා. තමන් කරපු යහපත් දේවල් වල අන් අයව සමාදන් කරනවා. ඒ අය සම්බන්ධ කරගෙන පින් දහම් කරනවා. පින් අනුමෝදන් වෙනවා. බණ අහනවා. ධර්මයේ දේශනා කරනවා. යහපත් දේවල් කියලා දෙනවා. ලෞකික සම්මා දිට්ඨිය තුල කර්ම කර්මඵල විශ්වාසයෙන් ජීවත් වෙනවා. ඒ ඔක්කොම පින්කම්. හැබැයි කුසල් නෙමෙයි. කුසල් කියන්නේ සම්පූර්ණයෙන්ම නිවන් අවබෝධය ඉලක්ක කරලා වඩන ගුණ ධර්මයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපට පින් කරගන්නත් පුළුවන් කුසල් වඩා ගන්නත් පුළුවන් ඒ නිසා හොඳට මතක තියාගන්න අපේ ජීවිතය හොඳට බලන්න ඔබ ලෝකේ අපට ආයේ මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ ලෝකෙ දිහා බලද්දී. ඒ තරමටම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඔබ වගේම මිනිස්සු වෙලා ඉපදිච්ච කෝටි ගාණක් ඉන්නවා මැද පෙරදිග රටවල. අන්ත දුක්ඛිනී. අප්‍රිකාව රටවල් හොඳටම තේරෙනවා. කෝටි ගාණක් ඉන්නවා කන්නක් නැහැ. ඉතින් ඒ නිසා අන්ත අසරණයි. මම දවසක් ওই නිවුස් වලට ඇහුවා නම් ඒක දේශනාවකදී කිව්වා ඒ අම්මා කෙනෙක් BBC එකේ ගියේ කන්නනේ වසංගත වූදුරක් ඇවිල්ලා පළඟැටි වූදුරක් ඇවිල්ලා ඔක්කොම වගා විනාශ වෙලා එක්සත් ජාතිකයේ සංවිධානයේ ආධාර ඉල්ලනවා ලෝකෙ එක එක රටවල් වලින් ඉක්මනට ආධාර දෙන්න මිනිස්සු කන්න නැතුව තැන් තැන් වල මැරිලා එක ගමකට යද්දි මේ කණ්ඩායම ඒ අය සජීවී ගැන විස්තර කරනවා අම්මා කෙනෙක් තමන්ගේ දරුවා කන්න නැ දෙන්න කිරිත් නැ මැරෙන්න පණ යනකොට මොහොතක් හරි ජීවත් කරගන්න පස් ටිකක් දිය කරලා පෝනවා එතකොට ওই මනුස්ස ලෝකේ හැටි. ඉතින් ඒ නිසා ඒ තරම් අන්ත අසරණ මිනිස්සු ඉන්න ලෝකෙ. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබ ඒ අතින් වාසනාවන්තයි යහපත් මනුස්ස ජීවිතයක් ලැබුණා. ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් හොඳට ක්‍රියාත්මක වෙනවා. හොඳ නුවණක් තියෙනවා. මොලේ කල්පනාව ඇතුව ඉපදිලා තිනවා යමක් තේරුම් ගන්න පුළුවන් සිහි නෝනක් තියෙනවා කල්පනා ශක්තියක් තියෙනවා මේ කාලය තුල ඔබ තමන්ගේ ජීවිතය තුල යහපත් ගුණධර්ම දිනු කරගත්තේ නැත්නම් ධර්මයක් දිනු කරගත්තේ නැත්නම් ආය කවද මේ වගේ අවස්ථාවක් ලැබෙයිද කියලා විශ්වාසය ඇති කරගන්න එපා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබේ සමහර වෙලාවට දෙමව්පියන්ට ඥාතීන්ට අත්තල මුත්තලාටවත් නොලැබිච්ච දෙයක් ඔබට මේ ලැබෙන්නේ. සාමාන්‍ය ධර්මයේ ගැන ගැඹුරින් හොයන අය ගත්තත් බලන්න කල්පනා කරලා මීට අවුරුදු 20කට 30කට කලින් මේ වගේ බණ අහන්න ලැබුණා. නෑ ලංකාවේ ඉස්සරහ හැම මොනවද? ජාතක පොත් වහන්සේ පිරිවාරා පොත. ඔච්චර මිනිස්සු බණ හැටියට දන්නේ. කර්මී මිත්‍ත සූත්‍රය, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය. ඔය තු සූත්‍ර තුන විතරයි දන්නේ. ජාතක කතාවක් අහන කතන්දරයක් වගේ සාදු කියන යන. එච්චරයි. ඒ කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ කාලේ මෙසේ වුණා කියන්නේ. ඉතින් සාදු කියන එක එච්චරයි. නමුත් අද බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මය අහන්න ලැබෙන ඕන්තරම් බුද්ධ දේශනාද ලෝකේ නිතර නිතර ඇහෙනවා 84000ක ධර්මස්කන්ධයම දැන් මතුවෙලා නිතර කතා වෙන පොත්පත්වල තියෙනවා අන්තර්ජාලය හරහා අහන්න පුළුවන් ඒ වගේ හැම පහසුකමක්ම අද ධර්මයේ අහන්න කෙනෙකුට තියෙනවා ඒ නිසා ඔබේ සමහර විට දෙමව්පියන්ට ඥාතිට අහිමි වෙච්ච දේ ඔබට ලැබිලා තියෙනවා ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න මහන්සි වෙන්න හොඳට මතක තියාගන්න එක පැත්තකින් අපට යමක් ලැබෙනකොට ලෝකේ ස්වභාවය තමයි තව පැත්තකින් විනාශයක් ලඟ වෙනවා ලෝකෙට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වන දැන් මේ ලෝකේ තියෙන්නේ අනාගතේ බැබලෙන කාල පරිච්ඡේදයක් නෙමෙයි මේ ලෝකේ යන්නේ. එන්න එන්න විනාශය කරා යන කාලයක් ලෝකෙ මේ යන්නේ. මේක තියෙනවා අංගුත්තර නිකායේ මහා සාල කියන දේශනාව. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහා සාල කියලා බමුණෙකුට අනාගතයේ ලෝකෙ විශාල වශයෙන් මිනිස්සු මැරෙන හේතු තුනක් විස්තර කරනවා. එකක් තමයි යුද්ධ වර්ධනය වීම නිසා. බුදුරජාණන් වහන්සේ විස්තර කරන මිනිස්සු ගම්, නියම් ගම්, නගර ජනපද අනුව ඛණ්ඩායමට බෙදිලා අව්‍යාවිත තනාගෙන රටවල් රටවල් යුද්ධ කරගන්න. නගර නගර එක්ක යුද්ධ කරගන්න. එකම කණ්ඩායම් කණ්ඩායම් කණ්ඩායම් හැටියට බෙදලා යුද්ධ කරගෙන අනාගතයේ ලෝක යුද්ධ නිසා දසදහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා. ඒ තමයි පළවෙනි හේතුව. දැන් බලන්න අද ලෝක යුද්ධයක් නැති රටක් තියනවද? හැම රටකම යුද්ධ. මොකෝයේ හෝ යුද්ධ ප්‍රශ්න. දහස් ගණන් මිනිස්සු මැරෙනවා. ඒ පළවෙනි එක. දෙවනි එක බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහා ශාලා අනාගතයේ මිනිස්සු වැඩිපුරම මැරෙන දෙවනි කාරණේ තමයි කියන ස්වභාවික විපත් වර්ධනය වීම. මොන්න මේ දවස්වල හොඳට ලෝකෙ ගැන හොයනවා නම් ගම් වතුරින් 1000යි කියයි 10000යි කියයි භූමිකම්පාවෙන් මෙච්චරයි කියයි සුලි සුලගෙන් මෙච්චරයි කියයි සුනාමියාව ලක්ෂ දෙකක් විතර එකපාර ගියා පැයෙන් දෙකේ. තුන් ලක්ෂ ගණන් එකපාර මැරෙන්නේ. එතකොට අපි මෙහෙම හිටියට අපි දන්නේ නැහැ මෙහෙට මොන જાතිය වෙයිද කියලා. ඒ වගේ විනාශකාරී විදිහට ලෝකෙ දවසින් දවස මිනිස්සු ස්වභාවික විපත්වලට ලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කම්පා වීම. ඒ කියන්නේ බාහිර පඨවි කියන්නේ මහ පොළොව භූමි කම්පා ඇති වෙන උනායාම. බාහිර ආපෝ කියන්නේ ජලය. ජල ගැලීම් සුනාමි වගේ වුදු. බාහිර තේජෝ කියන්නේ උණුසුම. පරිසර උෂ්ණත්වය ඉහළ යන ගිනි කඳු පුරන. බාහිර වායෝ කියන්නේ සුළඟ. සුලි සුලක් වුණාට ඇති. මේ හේතුවෙන් දහස් ගණන් ලක්ෂ ගණන් අනාගතේ මිනිස්සු මැරෙනවා ඔය දෙවනි එක. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක අපට ඇහැට පේන්නේ නැති දෙයක්. උන්වහන්සේ පෙන්නනවා මහා සාල ඔය යුද්ධ වලින් මැරෙනවා සීම ස්වභාවික විපත් වලින් මැරෙනවා සීම අනාගතේ දරුණු අමනුෂ්‍යයන් මිනිස්සුන්ව ගොදුරු කරගෙන අමනුෂ්‍ය වදුර නිසා දහස් ගණන් ලක්ෂ ගණන් අනාගතයේ මිනිස්සු මැරෙනවා කියන. එතකොට ඔබ දේශනාවල තියෙනවා. ඒ නිසා මෙවැනි නොයේ අනතුරු වලට පත්වෙච්ච ඒවා ලෝකේ තියෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරන්න මම ඔබට එක සිදුවීමක් කියන්න මාතලේ වෙච්ච දෙයක්. දැනට අවුරුදු දෙකකට විතර කලින් මම හිතන තුනකට විතර කලින් මාතලේ වෙච්ච දෙයක්. මාතලේ පැත්තේ ඉන්නවා නම් මම දන්නවත් ඇති. අවුරුදු 28ක විතර තරුණ දුවක් ඔය ගාමන්ට එහි වැඩ කරපු දුවක් හිටි ගමන් අමනුෂ්‍ය උදුරකට ලක් වුණා. මේ අමනුෂ්‍යයා ඇඟට අසුචි වලින් ගහනවා. දැන් ගමේ මිනිස්සු ඇවිල්ලා පිරිලා බලාගෙන ඉන්න සිදුවීම. ගහන කෙනා පේන්නේ ඇඟට වදිනවා පාරව. ඒ ළමයාට දැනෙන ඔළුව මෙහෙම කහලා කහලා අත ගත්තාම අතේ පිරිලා. කොන්ද කහනවා කොන්ද පැත්තේ මෙහෙම කහලා අත ගත්තාම අතේ නාලා එළියට එනකොට ඇඟ හැමතැනම තැන් තැන් වල ගාලා. බත් පිඟාන අර කන්න බත් පිඟාන අනනකොට බත් පිඟාන මැද්දෙන් මතුවෙන අසුචි. කොහොමද හොයන්නේ? උකට ගමක් වට වෙලා බලාගෙන හිටියා. එවැනි වුදු. ඉතින් ඒ නිසා එවැනි අමුතුම ආකාරයේ ප්‍රශ්න වලට ලක් වෙනවා. කල්තර මහත්තයෙක් දවසක් මාව හම්බෙන්න ආවා. එයාගේ විස්තර ඔක්කොම මම ළඟ තියෙනවා. ඒ මිනිස්සයා කියනවා හාමුදුරනේ මම බෞද්ධ ආගමේ කෙනෙකුත් නෙමෙයි කියව මම පිළිගත්තෙත් නෑ කියව මෙහෙම දේවල් තියෙනවා කියලා. කොයිතරම් ප්‍රශ්නද කියන්නේ හාමුදුරනේ මං රැයට නිදාගන්නේ පර්ස් එක සාක්කුවේ දාගෙන නිදාගන්නවා කියලා උදේට බලනකොට පර්ස් එකේ අයිඩෙන්ටිටි වහල් ඩීටිව පහවදාට හොයාගන්න. ඩ්‍රයිවිං ලයිසන් එක එහා වත්තේ කියනවා. කොළ ටිකක් තියෙනවා නම් තැන් තැන් වල කියනවා. කොහොමද ගන්න හොයන්න බෑ. Tamange shirt එක මැදලා එහෙම තියෙන සැනින් විනාඩි කුස්සියට ගිහිලා එනකොට ෂර්ට් එක ඉරලා ගිරලා දාලා කියන මේසෙට. ඉතින් ඔන්න ප්‍රශ්න. හොයන්න පුළුවන්. කාටද ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒක පත්තරේ ගියා අන්තිමට ගෙවල් ගිනි ගත්තා. පත්තරේ ගියා පත්තරේ ගියා ඔය මම දැක්ක දිවෙන්නේ එහෙම තිබ්බ ගිනි තියෙන භූතේ කියලා දාලා අල්මාරිය ඇතුලේ අර ඇලුමිනියම් මොනවද අර ටාංක පෙට්ටිය වගේ තියෙන අල්මාරිය ඇතුලේ තිබ්බ රෙදි ටික එහෙම අලු වෙලා ගිනි අරගෙන වැලේ වනලා දාපු ඒවා එහෙම ගිනි අර වහලා තියෙන දොර එහෙම දුම් දාලා පටස් කාලා ගිනි ඇවිදිනවා ඒ තරම් දරුණු මට්ටමට යනවා ඉතින් වගේ විශාල අමනුෂ්‍ය දුරු තියෙනවා. ඉතින් ඒ නිසා මේවා මේ මෙහෙට විතර සමාජ කියන ඕවා ලංකාවේ විතරද කියන්නේ නෑ ලෝකෙ අනිත් රටවලත් තියෙනවා. මම ඔය අරාබි රටවල් ගණනාවක ධර්ම දේශනාවලට ගියා. සමහර ඔය ළමයි ඉන්න ගාමන්ට් වලට එහෙම ගියාම බණ කියන්නේ අරාබි රටවල ලංකාවේ ඉන්න ළමයි ගිය ගමන් එනවා නේ හාමුදුරනේ රැට නිදා ගන්න බෑ බෙල්ල මිරිකනවා කකුලෙන් අදිනවා හරි ප්‍රශ්න. මොකද කරන්නේ ළමයි එකට මට මතක හැටියට කටාරවලදී ගාම තුනකදීම ওই ප්‍රශ්නේ ආවා. ඒ හොස්ටල් වල රැට නිදා ගන්න බෑ කියලා රැට බෙල්ල මිරිකනවා කිව්වොත් ළමයිගේ බෙල්ල සූරලා එතකොට ළමයි ටික 15ක් විතර එකට ගුලි ගහලා හැරගෙන ඉන්නවා කියලා රැය වෙනකම්. ලංකාවට යන්න විදියකුත් නෑ නේද? සල්ලි දීලා ඇවිල්ලා කරගන්න විදියකුත් නෑ. මොන ප්‍රශ්නේ? එතකොට ඔය වැනි උවදුරු ලෝකේ හැමතැනම තියෙනවා. ඒ නිසා අපි දන්නේ නැහැ මොන විදිහේ අමනුෂ්‍ය උවදුරු වලට අනාගතේ දැන් මම රතන සූත්‍ර දේශනා කරන්න හේතුව මොකද? රෝග බිය, දුර්භික්ෂ බිය අමනුෂ්‍ය උවදුරු. අමනුෂ්‍ය ප්‍රශ්නේ නිසා දහස් ගණන් මිනිස්සු මැරුණා විශාලා මහනුවර. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයෙන් පිරිත් කළ විශාලා මහනුවර නගරයේ වටා පිරිත් පැන් නිසා ඒ නිසා එවැනි ප්‍රශ්න උදු ලෝකයේ තියෙනවා. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න අපේ මේ මනුස්ස ජීවිතේ අවුරුදු 50යි 60යි අද ආයුෂ තියෙන අද ලංකාවේ 68යි කාන්තාවකගේ ආයු අපේක්ෂාව පිරිමියෙක්ගේ 70යි 69යි. අද බුදුහාමුදුරන් කාලේ නම් අවුරුදු 120යි ආයුෂේ කාලේ. අද 120 ජීවත් වෙනයි හොයන්න නෑ. බක්කුල මහරහතන් වහන්සේ 160ක් වැඩ හිටියේ. අද 160ක් ඉන්න කෙනෙක් හොයන්න ඉන්නවද? නැහැ. අද අවුරුදු සාමාන්‍ය ආයු අපේක්ෂාව අද 65 70 72 ওই වගේ මට්ටමක තියෙනවා. ඒ නිසා කලාතුරකින් තමයි පෙර පිනක් නිසා අවුරුදු 80ක් 85ක් හිටපු කෙනෙක් ඉන්නේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතවල මොන විදිහේ ප්‍රශ්න තියෙනවද මොන වගේ ආයුෂක්ද අපට තියෙන්නේ? කාටවත් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඔය කියපු කරුණු ටික හොඳට සාරාංශ කරලා ගන්න ජීවිතේ. මතකද කියලා දීපු ටික. මුලින්ම කියලා දුන්නා S දෙකේ අයයි එක ඇහි අයයි S දෙකම නැති අයයි මතකද? ඒ නිසා මෙලව හැක් තියෙන්න ඕන පරලව හැක් ඇති කර ගන්න. මෙලව ආර්ථික දියුණුව කරා යන්න සාධාරණ උදාහරණ ඉෂ්ටව යමක් හම්බ කරගෙන ඉතුරු කරගෙන භෝග සම්පත් ඇති කරගෙන දියුණු වෙන්න උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ කොතනවත් බෞද්ධයෙකුට හම්බ කරන්න එපා. ඒ මේව කොහෙවත් නැහැ. ඔබ අහලා තියෙනවා ලංකාවේ තියෙනවා මේ සමහරුන්ගේ තියෙන හම්බ කරපුවාම තණ්හා වැඩි වෙනවා ඕනෑමට වැඩි ඕනේ. අහන අහන සමහරුන්ට. ඒ මිලෝ ධර්මයක් ගන්න නැති කිසිම දේශනාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හම්බ කරන්න එපා කියන මත්කුඩු මත්ද්‍රව්‍ය විකුණලා. ආයුධ ජාවාරම් වලින් ඊළඟට වහල් වෙලදාම් වලින් අන්න ඊවෙන් තමයි වසවිස වෙලදාම් වලින් ඊවෙන් හොයන්න එපා ධාර්මිෂ්ඨව කෙනෙකුට කෝටි ප්‍රකෝටිපතියෙක් වෙන්න පුළුවන් ඊළඟට අනාථපිණ්ඩික සිටුතුමා කෝටි 54ක් වියදම් කරන්න සල්ලි තිබ්බ නිසා නේද ජේතවනාරාමේ හදලා බුදුරජාණන් වහන්සේව සැලැස්තුවරට ගෙන්නලා කෝටි 54ක් වියදම් කළ ජීතවනාරාමේ හදන සංඝ සතු කළ පූජා කරා. ඒකේ ප්‍රතිඵලය සවැත් නුවර ලක්ෂ ගාණක් දෙනා ධර්මය අවබෝධ කරා. ඒ නිසා සාධාරණව ධාර්මිෂ්ඨව මෙලව දියුණු වෙන්න මහන්සි ගන්නවා. අන්න මෙලව ඇහැ. පරලොව ඇහත් ඇති කර ගන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ මේ ජීවිතේ මේ කාලය ඉඳලා ඉඳලා අවුරුදු 40 50 60 මැරිලා යනවා නෙමෙයි. සංසාර ගමනක් මම කරන දේවල් යහපත් නම් මට යහපත් විපාක ලැබෙනවා. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායං. මම යහපත් දේවල් කරොත් මට යහපත් විපාක ලැබෙනවා. මම කරන දේවල් අකුසල නම් ඒවේ අයහපත් විපාක ලැබෙන්නේත් මටමයි. අන්න කර්මී ගැන හිතන කෙනා පරලොව යහපත පිණිස පින් දහම් කරනවා. දන් පෙන් දෙනවා. මසුරු මල දුරු කරනවා. සීල් රකින්නවා. ಗುಣධර්ම දියුණු කරන බණ භාවනාදී යෙදিলা තමන්ගේ හිත දමනය කරගෙන පරලොව යහපත පිණිස ಗುಣධර්ම එකතු කරගන්න. අන්න මිලවැහැයි පරලොවැහැයි දෙකම ඇති කරගන්න. ඒ නිසා ඇස් දෙකම ඇති අය හැටියට ජීවත් වෙන්නට ඕන. පිනයි කුසලයයි ගැන කියලා දුන්නා ඒක මතකයි නේ. ඒ නිසා ඒකේ විදිහට මතක තියාගන්න. එතකොට අපි සමහරෙකුට හිතෙන්න පුළුවන් දැන් නිවන් අවබෝධය වෙනුවෙන්ම නම් දන් දෙන්නේ එතකොට අපට සැප ලැබෙන්නේ නැද්ද කියලා. කුසල වලට ලැබෙනවා. ඒක බලාපොරොත්තු වුණත් නැතත් ලැබෙනවා. හැබැයි චේතනාමේ තියෙන පිරිසිදු භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක ලැබෙනවා විතරක් නෙමෙයි නිවන් මාර්ගට කුසලයටත් උපකාර වෙනවා. ඒ නිසා මට නිවන් අවබෝධ කරන්න මේ දානෙ උපකාර වේවා කියලා දන් දුන්නාම නිවන විතරක් ලැබිලා ගමන්ට කන්න බොන්න නැති වෙන්නේ ධර්මයේ දකින්නකම්ම නිවන් අවබෝධය කරා යනකම්ම Tamante මේ සැප සම්පත් ලැබෙනවා. දන් නොදී සමහර ඉන්නවා මෙහෙම. ලංකාවේ ඉන්න ඒ જાතිය අපිට පින් එපා. අපි කරන්නේ කුසල් විතරයි. අහලා නැද්ද එහෙමයි. අපිට අපිට පින් ඕනේ අපිට සැප ඕනේ අපිට සැප වැඩන්නේ අපිට ඕන නිවන් දකින්න. ඒ වගේ අතිපණ්ඩිතයි ඉන්නවා. ඒ අය පින කරන්නෙත් නැහැ කුසල් වඩන්නෙත් නැහැ. ඒ නිසා කොතනවත් බුදුරජාණන් වහන්සේ කුසලයේ ශේෂ්ඨයි කියලා පිනට ගරහන්නේ නැහැ. පිනට පිනත් වර්ණනා කරනවා කුසලයක් වර්ණනා කරනවා. ඒ නිසා පිනත් උනේ කුසලයක් උන. යමෙක් අපි කමු පින් කරන්නේ නැතුව දම්පැන් දෙන්නේ නැහැ. පින් කරන්නේ නැහැ. හැබැයි භාවනාව විතරක් කළා නිවන් දකින්න යනවා කියලා. ඒ කෙනාට වෙන්නේ නිවන් අවබෝධයේ ලඟ වෙයි හැබැයි ලෝසක මහරහතන් වහන්සේ වගේ තමයි. ලෝසක ආඳුර ගැන මම කියව දවසේ. පිරිනිවන් පානකම කුසට ආහාරයක් නැහැ. කන්න දෙයක් හම්බුණත් බිම දාගන්න. පිළිමු වෙච්ච දෙයක් තමයි හම්බෙන්නේ. ලෙඩ රෝග වැඩි. කන්න නැහැ. නිතරම ලෙඩ වෙනවා කලන්තේ. එතකොට මේ වගේ මනුස්ස ජීවිතයක් ලැබුණත් දන් දීලා නැත්නම් ඒ වගේ එක්ක ඉතාම දුප්පත් පවුල්වල උපදින. තල්ලි තියෙන තැනක ඉපදුනත් කඩාගෙන වැටෙනවා. නැත්නම් කෝටිපති පවුල්වල ඉපදිලා හිඟා කන මිනිස්සු නැද්ද? ඉන්න ඔක්කොම විනාශ කරගෙන මහා පාරට ඇදගෙන වැටෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ තුල පිනයි කුසලයයි දෙකම දිනු කරගන්න දක්ෂ වෙන්න. ඊළඟට නිතර සිහි කරන්න මගේ ජීවිතයේ දවසින් දවස මොහොතින් මොහොත මරණය කරා ලඟ වෙනවා. මම මුලින්ම පෙන්වලා දුන්න ලංකාවේ සාමාන්‍ය බෞද්ධ නාමයෙන් ඉන්න අයට අත්දින ඉරණම. ඉතින් ඒ නිසා ඒ විදිහට ඔබේ ජීවිතය අවසන් වෙන්න ඉඩ තියාගන්න එපා. කාලා බීලා ඉඳලා දරුමල්ලු හදලා වයසට ගිහිල්ලා ඔහේ නිකන් බලාගත්තුමත බලාගෙන මුල්ල මුල්ල ඉඳලා ඔහේ මැරිලා ගිහිල්ලා ඊට පස්සේ දරුවන් ගෙනින් බැනුම් අහන මට්ටමට ජීවත් වෙන්න එපා. ලංකාවේදී නම් කෑමක් හරි හම්බ වෙනවා. මෙහි එකක් හම්බ වෙනවා නේ. ඒ පෙරේත කොටක් තියෙනවනේ මැරිච්ච ගමන්. එහෙ මැරිච්ච ගමන් දරුවෝ ගමටම කියනවා පණවිඩයක්. කෑ ගහලා කියන්නේ කාලා යන්නේ ඉන්නෝ කියලා නම කියලාම එළියෙන් තියෙන පෙරේත කොටක්. ඒකේ තේරුම මොකද්ද? මේ අපේ මැරිච්ච තාත්තා පෙරේතේ. ගමටම කියන්නේ ඒක. තියේ මලවුන්ටත් කරන නින්දාවක් තමන්ගේ දෙමව්පියන්ට. ඒ නිසා මේ රටේ ළඟදී එකක් හම්බෙන්නේ නැහැ නේද? ඒ නිසා ඒ විදිහට ජීවත් වෙන්න එපා. තමන් ධර්මයේ දිනු කරගත්තේ නැත්නම් අන්ත අසරණ වෙනවා. හොඳට බලන්න ලෝකෙ දිහා බලන්න ඔබේ අත්තලා මුත්තලාට අහල පහල ඥාතීන්ට ගමේ අයට සිද්ධ වෙච්ච ඊළඟ කල්පනා කරන්න. කල්පනා කරලා හිතන්න මමත් මේ විදිහටම ජීවත් වුණොත් මටත් ওই දේම නේද වෙන්නේ. ඒ නිසා ওই විදිහට කල්පනා කළා තමන්ගේ ජීවිතය තුළ අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩා හිත දමනය කරන සම්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් දුරු කරන කුසලස්ස උපසම්පදා කුසල් දහම් පින් දහම් ජීවිතය තුළ දියුණු කරගන්න සචිත්ත පරියෝධකන තමන්ගේ හිත දමනය කරගන්න ඒ තමයි බුද්ධාගම ශාසනය. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අන්න මේ කාරණා ටික කැටි කරලා ගත්තොත්. ඒ නිසා ওই ටික හොඳට මතක තියාගන්න. ඒ නිසා පින්වත් හැම දිනාටම තමන්ගේ මේ දුර්ලභ මනුස්ස ජීවිතය අහිමි වෙන්න කලින් පින් දහම් දියුණු කරගෙන කුසල් දහම් දියුණු කරගෙන මරණය ඉදිරි අසරණ නොවි මරණය ඉදිරි අන්ත අසරණ මට්ටමට පත්ම වී සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන මෙලව පරලව ඇති කරගෙන ධර්මාවබෝධයේ පිණිසම ජීවිතේ දියුණු කරගන්න වාසනාව උදා වේවා කියලා අදිෂ්ඨානය. ඉතින් අද දවසේ අපි ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මුලින්ම පිළිකම්ත සියලු දෙවියන්ට අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් දක්වලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට අනුමෝදන් ආකාශත්තා චුම්මත්තා දේවා පුඤ්ඤාතානං මොදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසන ආකාශත්තා චුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤාතානං මොදිත්වා චිරන්තරන් කන්තු දේශනා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤාතානං මොදිත්වා චිරන්තරන් කන්තු මං සදා ඒ වගේම තම ධර්මයේ ශ්‍රවණය කරපු මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙච්ච ඔබ හැම කෙනෙක්ගේම හිත තුළ රැස් වෙච්ච සියලුම පුණ්‍ය ධර්මයන් ඔබේ මිය පරලෝකීය සියලු ඥාතීන් සිහි කරලා අනුමෝදන් කරන්න. මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැන්වල ඉන්න සියලු ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙලා ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා. මිය පරලෝකීය ඥාතීන් සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ඉදම්මේ ඥාතීනම් දුස්කිතා මුත්‍යා ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා උත්ඥාති ඉදම්මේ යාති නම් හෝතු සුඛිතා උත්ඥාති ඒ වගේම අද අපි ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ඔබේ දූ දරු ඥාති මිත්‍රාදි හැම කෙනෙකුටම මේ පින් කාකාර උපකාර වේවා කාය චිත්ත පීඩා දුරු වේවා තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවන්නේ සැලසීවා හැම දිනෙකටම ගන්න හිරෙන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවීමේ සැලසේවා හැම දිනාටම ධර්මෝබෝධය පිණිසම මේ පින් උපකාර වේවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්න හැම දිනෙකටම සිතා සාන්තියක් යහපත සැලසීමක් උදා වේවා කියලා ආශිර්වාද කරනවා අභිවාදන සීලිස චම්වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මාවට්ටන්ති ආයුරංගෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැමදෙනාටම තෙරුවන් සරණයි